අපි මේ වෙනකොට බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පැවැත්වුවා. එතෙන්දී ඇත්තටම අපිට මුණ ගැහුණා බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරන මිච්ඡා දෘෂ්ටි 62ක්. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් පැන නගිනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාදිට්ඨිය මොකක්ද? එතකොට මේ සම්මාදිට්ඨිය ගැන කියවෙන හොඳ සූත්‍රයක් තමයි මේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. ඒක ගැන තමයි අද අපි මේ ඩිකට දැන් සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඒකේ පළවෙනි අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ කර්මයට මුල් වෙන ඒ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලත්, අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලත් ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා පහල කරගන්නා නැත්නම් ඉෂ්ට කරන විවිධ ක්‍රියාවන් අපි කියනවා අකුසල කර්මපත එහෙමත් නැත්නම් අලෝභ අදෝස අමෝහ මූලික වෙලා අපි කරන කුසල කර්මපත කුසල කර්ම අකුසල කර්ම. එතකොට මේ පිළිබඳ යම් කෙනෙක් තුළ නිවැරදි අවබෝධයක් තියෙනවා ඒක සම්මා දිට්ඨිය වශයෙන් පෙන්වනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කර්මයේ කර්මඵලය අදහාගෙන කටයුතු කිරීම කුසල අකුසල තේරුම් ගැනීම කුසල මූල අකුසල මූල තේරුම් ගැනීම සම්මා දිට්ඨිය එක පැත්තක්. සේ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට අපි ඊළඟට සාකච්ඡා කළා ආහාර සම්බන්ධයෙන්. දහමට අනුව හතර ආකාරයක ආහාර පෙන්නනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඒතර යම්ස කෙනෙකුට මෙන්න මේ ආහාර පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙනවා නම් අර ආහාර වලට හේතුව සමුදය මොකද්ද කියලා නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඊළාට ඒ ආහාර නිරුද්ධ කරන මාර්ගය ආහාර නිරුද්ධ කිරීමත් ආහාර නිරුද්ධ කිරීම මාර්ගය පිළිබඳවත් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් එහෙනම් එතෙන්දිනුත් කෙනෙකුට සම්මාදිට්ඨි ගතිකයෙක් නැත්නම් සම්මාදිට්ඨි සහිත කෙනෙක් වෙන්න පුළුවන් කියන එක දෙවැනි ක්‍රමයේ වශයෙන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්ලා දෙනවා. එහෙනම් අපි පහුගිය සතියේ සාකච්ඡා කළ ඊළඟ එක ඒ තමයි සත්‍ය චතුරාර්ය සත්‍ය මුල් කරගෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය. දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනීන් පටිපදංච පජානාති. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ඒතර ඒ කියන්නේ සම්මාදිට්ඨිය සඳහා මෙතෙන්දී මූලික කරගෙන තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යය. ඒතර දුක්ඛ සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාන සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක්. ඒතර මේක හුදු සිද්ධාන්තමය දැනුමක් මූලධර්ම පිළිබඳම දැනුමක් නෙමෙයි. ඒකත් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. හැබැයි ඉන් එහා ගිහිල්ලා ප්‍රායෝගිකව අපි අපි තුලම දුක තේරුම් ගැනීමක්, අපි තුලම දුක්ඛ සමුදය තේරුම් ගැනීමක්, ඒක ප්‍රහාණය කිරීමක්, දුක්ඛ නිරෝධයක එළඹ වාසය කිරීමක් සාක්ෂාත් කර ගැනීමක් සහ ඒ සඳහා වමනා කරන මාර්ගය තව තව දියුණු කිරීමක් වර්ධනය කිරීමක් වැඩි වීමක්. මේ විදිහට අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගිකව ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ මත පිහිටා ගන්න පුළුවන් නම් එහෙමනම් එයා දැන් මේ සම්මා දිට්ඨියට පැමිණි කෙනෙක් මේ දහමට පැමිණි කෙනෙක් ධර්මයේ පිළිබඳ අවෙච්ච ප්‍රසාදයක් නොසෙල්ලෙන ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක් කියලා මෙතනදී පැහැදිලි කරනවා. මේ සම්බන්ධයෙන් තමයි අපි ගිය වාරේ ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළේ. ඒත් මේ අවස්ථා තුනේම අපිට පේන තියෙන එක්තරා අන්දමක රටාවක් මේ චතුරාර්ය සත්‍ය අපිට යොදන්න පුළුවන් එක්තරා රටාවක් එක්තරා රාමුවක් මේ හැම තැනම යොදලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ආහාර සම්බන්ධයෙන් ගත්තොත් ආහාර කියන එක ගැන අවබෝධයක් ආහාර සමුදය පිළිබඳ දැනුමක් දැනුමක් ආහාර නිරෝධය පිළිබඳ දැනුමක් ආහාර නිරෝධ කරන මාර්ගය පිළිබඳ දැනුමක් ඒ කියන්නේ එකාතකින් අපිට අවශ්‍ය වෙනවා ඒ ඒ දේ පිළිබඳ නිවැරදි સિદ્ધාන්තමය අවබෝධයකුත් වැදගත් ඒක තමයි මුලම තියෙන කොටස ඊට පස්සේ ඒකේ සමුදය ඒකේ එක්තරා අන්දමකින් ඒකේ තියෙන හේතුව දැන ගැනීමක් ඊට පස්සේ ඒක හේතු ඉවත් වීම හරහා Nirodha දැන ගැනීමක් Nirodhaයට පත්වන මාර්ගය දැන ගැනීම. ඒතර මේක තමයි ඒකාතකින් කියනවා නම් මේ රටාව රාමුව මේ චතුරාර්ය සත්‍ය රටාව මේ સિદ્ધාන්තය අපිට ඕන තැනකට යොදන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් අපිට හම්බෙන මේ ජරා මරණ ඉඳන් එන කොටස් ඔක්කොගෙම මේ සියල්ල තියෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය රාමුව තමයි නැවත නැවත යොදලා තියෙන්නේ. දැන් මේ ජරා මරණ, ජාති, භව, උපාදාන, තණ්හා, වේදනා, ස්පර්ශ, සලආයතන, නාම රූප, විඥාන, සංකාර, අවිජ්ජා මේ ඔක්කොම ඇත්තරම මේ පින්වතුන් දන්නවා මේ පරිසෞපාදේ අංග. එතකොට මෙතනින් පස්සේ කියවෙන අංග සියල්ලම පරිසෞපාදේ අපිට හුරු පුරුදු ඒ අංග ටික තමයි මේ කියවෙන්නේ. හැබැයි පටන් අරන් තියෙන්නේ අර පහසු තැනක් ඉඳන්. දැන් අපි දන්නවා එකපාර්ට කෙනෙක්ට හිත හිතේ තියෙන විඥාන නාම රූප සම්බන්ධය එහෙම තේරුම් ගන්න කිව්වොත් ඒක කරන්න අමාරුයි. හැබැයි පටන් ගන්න පුළුවන් මේ අපි තේරුම් අරන් තියෙන දැනට අපිට තේරෙන යම්සි ජරාවකටපත් වීමක්, ලෙඩට දුකටපත් වීමක්, මිය යාමක් කියන මෙන්න මේ අපිට කාටත් තේරෙන අපි අහලා තියෙන එතනින් පටන් ගන්න පුළුවන්. ඒකට මොකද්ද හේතුව? මේ ජරා මරණ කියන එකෙන් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් තැන්වල මේ පරිස්සම් උපාදේ විස්තර කරද්දී පහසුවෙන් පටන් ගන්න තැනක් විදිහට පෙන්නනවා. මොකද්ද එහෙනම් මේ ජරා මරණ කියන්නේ? ඊට පස්සේ ජරා මරණවට හේතුව මොකද්ද? ජරා මරණ නිරුද්ධ නිරෝධය කියන්නේ මොකද්ද? ජරා මරණ නිරුද්ධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය ඇති කරගන්නා ක්‍රමවේදය. ඒකේ මොකද්ද ජරා කියන්නේ මොකද්ද මරණං මරණය කියලා කියන්නේ. ඒ පිළිබඳවත් යම්සි විස්තරයක් එනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකාය නෑ ජරාව සම්බන්ධයෙන් කියන්නේ යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහාරි ඉන්ද්‍රයානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා අපිට මේ තේරෙන දෙයක් මේ සාරිපුත් සායනාංශය අපිට කියලා දෙන්නේ මේ කය ජරාවටපත් වෙනවා මේ කය වයසට යනවා ඊට පස්සේ මේක දිරනවා ඊළඟට දත් කැඩෙනවා, දත් හැලෙනවා. ඊළඟට කෙස් පැහෙනවා. ඊළඟට මේ හැම රැලි වැටෙනවා. ආයුනෝ සංහානි මේ ආයු ආයුෂ පිරෙහෙනවා. ඉතින් මේ කටයුත්ත ඉතින් අපි ටික ටික වයසට යනකොට අපිට සිද්ධ වෙන දේ. ඉන්ද්‍රියානම් පරිපාකෝ. ඉන්ද්‍රියන් මේ අස්කන්නාසාදී ඉඳුරන් දුබල වෙන්න ගන්න අඩපණ වෙන්න ගන්නවා ඒවයි අර කලින් තිබිච්ච වගේ හොඳට තියුණු ස්වභාවය නැති වෙලා ඒව අඩපණ වෙන්න ගන්නවා දුර්වල වෙන ගන්නවා. ඇස් පේන්නේ නැති වෙන්න ගන්නවා, කන් ඇහෙන්නේ නැති වෙන්න ගන්නවා. තිබිච්ච සුන්දරත්වය නැති වෙලා යනවා. ඉතින් මේ ජරාවට පත්වීම දැන් එහෙනම් එකාතකින් අපි තේරුම් ගැනීමක්, එක පිළිගැනීමක් හොඳින් වටහා ගැනීමක් මෙතෙන්දී අදහස් කරනවා. ඊළඟට මරණය කියන්නේ මොකද්ද? තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්ධානම් බෙහෙදෝ කලේබරස්ස නික්කේපෝ. ඒ ඔය විදිහට විස්තර කරනවා මරණය ගැන. එක එක සත්වනිකායවල නැත්නම් එක එක බහවල එක එක සත්ව කොටාස කොහොමද මේ මරණයටපත් වෙන්නේ? ඉතින් ඇතම් කෙනෙක් හිටපු ගමම්ම නැතිලා යනවා. උදාහරණයක් වශයෙන් දේවාත්මවලදී එහෙම චුති චුති වෙනවා කියලා අපි කියනවා, චුත වෙනවා කියනවා. හිටපු ගමම්ම අතුරු දහන් වෙනවා. මොකද ඒ ආත්ම භාවය එතනින් ගිලිහුණා. එහෙමත් නැත්නම් මේ කය බිඳිලා ගියා. අතුරු දහන් වුණා. මේ සාමාන්‍ය අපි දන්න මේ මිනිසෙක් වගේ මේ කාලයක් ඉඳලා ඊට පස්සේ අභාව પ્રાપ્ત වුණා. කලුරිය කළා. එහෙම නැත්නම් මේ ස්කන්ධ ඔක්කොම ඉවත් වුණා නැත්නම් බෙදලා ගියා. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමා රූප ලෝකයක එහෙම තිබුණේ ස්කන්ධ හතරයි. රූපස්කන්ධය තිබුණේ නැහැ. මේ අර තිබිච්ච ස්කන්ධ හතරත් එතනින් චුත වුණා. ඉතින් මේ විදිහට එක එක අන්දමින් යම් හෝ ආත්ම භාවයක ඒ සිද්ධ වෙන මරණය මෙතෙන්දී මරණ කියන කොටසදී විස්තර වෙනවා. ඊළඟට දැන් මේකේ හේතුව මොකද්ද? ජාති සමුදයා ජරා මරණ සමුදය. ජාතිය නැත්තම් ඉපදීම තමයි මේ ජරා මරණ වලට හේතුව. එතකොට ඉපදීමක් සිද්ධ වුණා නම් අනිවාර්යෙන් ජරා මරණ එනවාම තමයි. මේක ඉතින් වළක්වන්න බෑ. ජාති නිරෝධහ ජරා මරණ නිරෝධෝ. එතකොට ජාතිය නිරුද්ධ වීම ඉපදීම නැවැත්වීම ඉපදීම නිරුද්ධ වීම තමයි එහෙමනම් කෙනෙකුට ජරා මරණ නිරුද්ධ කරන්න තියෙන්නේ. ජරා මරණ නිරුද්ධ වෙන්න නම් ඉපදීමත් නිරුද්ධ වෙන්න ඕනේ. මොකද්ද එහෙනම් ඒ සඳහා තියෙන මාර්ගය? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා. උතර මේ හැම තැනම මෙන්න මේ කොටස සාධාරණයි. මේ කොටස පොදි. මේ හැම එකක් ගානෙම මේක නිරුද්ධ කරන මාර්ගය වශයෙන් පෙන්වන්නේ. ඒ ඒ කොටස මේ පරිසම්පන්න අංගය නිරුද්ධ කරන මාර්ගය වශයෙන් පෙන්වන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය. ඒක තමයි එතකොට පෙන්වන ජරා මරණ නිරුද්ධ කරන මාර්ගය. ඉතින් යම්ස කෙනෙක් මෙන්න මේ ජරා මරණ දන්නවා නම්, ජරා මරණ වලට හේතුව දන්නවා නම්, ඒකේ Nirodhaය දන්නවා නම්, ඒක නිරුද්ධ කරන මාර්ගය දන්නවා නම්, එහෙනම් මේ සාරිපුත්‍ර සාන්නාසය කියනවා සෝ සබ්බසෝ රාගානුසයම් පහය, පටිගානුසයම් පටිවිනෝදෙත්වා, අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා දුක්ඛසන්ත කරෝ හෝති කියලා අර කලින් සඳහන් කරපු කොටසම සබ්බසෝ රාගානුසයන් පහය, පටිඝානුසයන් පටිවිනෝදෙත්වා, අස්මීති දිට්ඨි මානානුසයන් සමූහනෙත්වා, අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා, දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. කියන්නේ දැන් මෙතෙන්දි පෙන්වන්නේ අර මුල් අවස්ථාවට එහා ගිය මට්ටම. අපි ගිය සතියේදී සාකච්ඡා කළා දැන් මේකේ මුල් අවස්ථාව තමයි සෝතාපන්න මට්ටමටපත් වීම. මේ ධර්මයට පැමිණීම හොඳට මේ ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් නොසැලෙන ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම ප්‍රත්‍යක්ෂ තත්ත්වයක් ඇති කර ගැනීම හැබැයි ඉන් එහාට මාර්ගයක් මේකෙම තියෙනවා ඉන් එහාට ගියාම එතනින් තියෙන්නේ සකදාගාමි අනාගාමි අරහත් මට්ටම දක්වාපත් වීම දැන් උදාහරණයක් වශයෙන් සබ්බසෝ රාගානුසයන් පහය පටිගානුසයානං පටිවිනෝදෙත්වා කියනකොට ඒ කියන්නේ ඒ කාමරාග පටිග කියන අනුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය. ඒ කියන්නේ අනාගාමී තත්වයට පවපත් වීම. ඊළඟට අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා අවිජ්ජම් පහය විජ්ජම් උපාදෙත්වා. ඒ කියන්නේ අරහත්ත්වය. අරහත්ත්වය දක්වා එතකොට මෙයාට මේ සම්මා දිට්ඨිය හරහා යන්න පුළුවන්. ඒතර ලොකු පරාසයක් අපි මේ කතා කරන්නේ. ඒතර අපිට පේන්න තියුණාට මේක සරලයි පහසුයි කියලා. ඒතර මේ බඳු සම්මා දිට්ඨියක් දිගට කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒක තව තව වර්ධනය කරනවා නම් තව තව පෘතුල කරනවා නම් ගැඹුරු කරනවා නම් ඒ හරහා තව තව ඉස්සරහට යන්න පුළුවන්. ඒතර මෙන්න මේ රාමුව තමයි ඊට පස්සේ දිගටම එන්නේ. දැන් අපි දන්නවා ජරා මරණ වලට හේතුව ජාතිය කියලා කිව්වා. ඉපදීම කියලා කිව්වා. ඊට ඉපදීමට හේතුව මොකක්ද? ඒක තමයි ඇත්තරම මේ ජාතිවාරෝ කියන ඊළඟ කොටසෙන් සාකච්ඡා වෙන්නේ. ඒතර යම්ස කෙනෙක් දන්නවා නම් දැන් මේ ජාතිය. ජාතියට හේතුව. ජාතියට සමුදය. ජාති නිරෝධය. ඊළඟ ජාතිය නිරුද්ධ කරන නැත්නම් ඉදීම නිරුද්ධ කරන මාර්ගය. අපි කලින් කතා කළේ ජරා මරණ, ජරා මරණ පිළිබඳ අවබෝධයක්, ජරා මරණ වලට හේතුව, ජරා මරණ වලට හේතුව නිරුද්ධ කිරීම, හේතුව නිරුද්ධ කරන මාර්ගය. දැන් කතා කරනවා ජාතිය, ජාතියට හේතුව සමුදය, ජාතිය නිරුද්ධ කිරීම, ජාතිය නිරුද්ධ කරන මාර්ගය. එතෙන්දිත් ආයෙත් මොකද්ද මේ ಜಾති කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. කතමාපනවසෝ ಜಾති. කතමෝ ජාති සමුදයෝ කතමෝ ජාති නිරෝධෝ කතමෝ ජාති නිරෝධගාමිනී පටිපදා යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති දැන් එතකොට අපි දන්නවා මේ එක එක තැන්වල සත්වය උපදින්නේ එක එක විදිහට දැන් මනුස්ස ලෝකේ නම් ඉතින් මව් කුසේ උපදිනවා තවත් කෙනෙක් මේ මේ ලෝකයේම උනත් මේ කාමවචර භූමිය තුළ සමහර විට bittara වශයෙන් මේ අණ්ඩජ විදිහට ඒවත් උපදිනවා. ඊළඟට තවත් කෙනෙක් ඕපපාතිකව පහළ වෙනවා. දිව්‍ය ලෝකවල එහෙම ඕපපාතිකව පහළ වෙනවා. එතකොට මෙන්න මේ විවිධ අන්දමින් මේ පහළ වෙන ස්වභාවය නැත්නම් ඉපදීම තමයි එහෙනම් මේ જાතිය කියලා පෙන්නන. එතකොට මේ අපිට තේරෙන જાතියම තමයි මේ කතා කරන්නේ. ඉපදීම ගැන තමයි මේ කතා කරන්නේ. භව සමුදයා ಜಾති සමුදයෝ. එතකොට භවය තමයි හේතුව වශයෙන් පෙන්වන්නේ ජාතිය සඳහා. භව නිරෝධා ජාති නිරෝධය. භව නිරුද්ධ වීම තමයි ජාති නිරුද්ධ වීමට හේතුව වශයෙන් පෙන්වන්නේ. අපි ඊළඟට බලමු භවය කියන්නේ මොකක්ද කියලා මේකේම විස්තර ටික එනවා. ඊට පස්සේ මේ අයමේව අරියෝ අට්ඨංගිකව මග්ගෝ ජාති නිරෝධ ගාමිනී පටිපදා. ජාති නිරුද්ධ කරන ප්‍රතිපදාව විදිහට පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. එතන මේ මුළු සූත්‍රය තුළම ඇත්තම චතුරාර්ය සත්‍ය මත තමයි මේ මුළු සූත්‍රයෙන් පදනම් වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ඒ රාමුව තමයි හැම තැනටම යොදලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය ගැන අපි දන්නවා ඒක පිළිබඳ යම්සි අවබෝධයක් ඇති කරගන්න. මේක තමයි સિદ્ધාන්තය. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඊට පස්සේ ඒකට හේතුව ඒ හේතු ඉවත් වීමෙන් ඒ දුක නිරුද්ධ වීම ඊළඟට ඒ නිරුද්ධ කරන මාර්ගය. දැන් මෙතනත් එතකොට තියෙනවා ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරුද්ධ කරන මාර්ගය. දැන් යම්ස කෙනෙක් මේ විදිහට මේ தත්ත්වය දැනගත්තා නම්, ජාතියක්, ජාතියට හේතුවක්, නැත්නම් සමුදයක්, ජාති නිරෝධයක්, ජාති නිරුද්ධ කරන මාර්ගයක් දැනගත්තා නම්, ඒත් ඇති එහෙනම් මෙන්න මේ සම්මාදිට්ඨිය ඇති වෙනවා. මේ සම්මාදිට්ඨිය හරහා තර කියන ආනිසංස ටික ඔක්කොම ලැබෙනවා. එයා මේ දහමට පැමිණෙනවා, ඊළඟට දහම තුල හොඳට බැහැ ගන්නවා. තව එහාට යනකොට මේ සියලු අනුසය ප්‍රහාණය කිරීමකට යට අවිද්‍යාව ප්‍රහාණය කිරීමට ditthිමාන අනුසය ප්‍රහාණය කිරීමට යාට හැකියාව තියෙනවා. ඊළඟට එන භව වාරය. දැන් කලින් මේ අපි ආපස්සට යන්නේ. එතකොට දැන් අපි කතා කරා ජරා මරණ, ජරා මරණට කලින් තියෙනවා ජාතිය, ජාතියට කලින් තියෙනවා භවය, භවයට කලින් තියෙනවා උපාදාන. ඉතින් ඔන්නේ පැත්ත තමයි දැන් ඊළඟට සාකච්ඡා කරන්නේ. යම්ස කෙනෙක් එහෙමනම් දන්නවා නම් භවය භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති දැන් එතකොට මේ කතා කරන යුගලය භවය සහ උපාදාන කියන යුගලය තමයි දැන් මේ කතා කරන්නේ. ඒතර භවය කියන එක එහෙනම් දැනගන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ භවය? තයෝ මේ ආවසෝ භව, කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. එතකොට මේ භව తত্ত্বය කාම භවය මුල් කරගෙනත්, රූප භවය මුල් කරගෙනත්, අරූප භවය මුල් කරගෙනත් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී භව తত্ত্বය කියලා කිව්වහම අපිට හුඟක් හැඟෙනවා මේක තැනක්, මේක ස්ථානයක්, මේක භවයක්, මේක මේ මනුස්ස ලෝකය ගැන, මේක දිව්‍ය ලෝකය ගැන, මේක බ්‍රහ්ම ලෝකය ගැන මේක අපාය භූමිය ගැන හැඟීමක් එනවා. ඒකත් එක නිවැරදි අර්ථකථනයක්. තවත් මේක හැබැයි පරිසෞපාදයටම ගලපලා අපිට ගන්න පුළුවන් අපි මේ වර්තමානයේ ඉන්නකොටත් මේ manuss ලෝකයේ මුල් කරගෙන අපේ හිතේ බව තණ්හාවක් පහළ වෙනවා. ඒ පිළිබඳ ඇල්මක් ඇති වෙනවා. ඒ தത്വයට පත්වීමේ උමනාවක් ඇති වෙනවා. ඊළඟට සමහර විට රූප ධානයක් සඳහා අපේ තුල ආසාවක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. එවත අරූප ධානයක් කෙරෙහි බඳු මට්ටමක් කෙරෙහි අපේ හිතේ ආසාවක් ඇති වෙනවා. ඒ බඳු තත්වයක් උද්ගත වෙනවා. එතකොට මෙන්න මේ භව තත්වයක් හිත තුළ පහළ වීමත් ඉතින් අර අපි කතා කරන්නේ තන ගිහිල්ලා ඉපදීලා ඒ භවය තුළ සත්වයෙන් බවට පත් වෙනවා කියන එකේම මුල් අවස්ථාව වගේ තමයි. අපි මේ යම්සි භවයක ඉපදීම කියන එක ඒක ඒක ක්‍රියාත්මක වූ අවස්ථාව. ඒ සඳහා අපේ හිතවල තියෙන පෙළඹවීම මේ භව තත්වයකටපත් වීම. එහෙමනම් අපිට තේරෙනවා මේ මුළු ක්‍රියාවලියේ ඒ සාමාන්‍ය ගතික අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඒක තමයි අපි තුල හිතේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නිතරම. ඊළඟට උපාදාන සමුදය භව සමුදය. දැන් යම් තැනක උපාදානයක් වුණා නම් අල්ලා ගැනීමක් සිද්ධ වුණා නම් දැඩි ග්‍රහණයක් සිද්ධ වුණා නම් අන්න එතන තමයි එහෙනම් භව තත්ත්වයක් පහළ වෙන්නේ. උපාදාන රහිතව භව තත්ත්වයක් පහළ වෙන්න බෑ. අපි දැන් මේ භවයේ උපදිනකොට මේ වර්තමාන භවයේ උපදිනකොට එතන මේ වර්තමාන කයක් උපාදාන කරගෙන තමයි එහෙනම් මේ පහල කරගෙන තියෙන්නේ. ඉපදලා තියෙන්නේ. ඒක තමයි උපාදානය එතකොට. ඒක මත තමයි අපි මේ භව තත්වයක් හදාගෙන තියෙන්නේ. උපාදාන කරගත්තා කර ගැනීම හරහා අපිට භව තත්වයක් පහළ වුණා. දැන් ඉතින් මේක ඇසුරු කරනවා. මේක මත පදනම් වෙලා අපි මේ මනුස්ස ලෝකයේ තුල මනුස්ස ජීවිතයක් වශයෙන් අපි වාසය කරනවා. ඒ භව తත්වය දැන් අපිට උරුම වුණා. දැන් මේක තව පැත්තකින් අපි විස්තර කරමු. හිතන්න අපි වර්තමාන වශයෙන් මොකක් හරි දෙයකට ඇලුම් කළා ඒ පිළිබඳ සිහිනමවනවා. ඒ පිළිබඳ හිතින් දෙයක් හිතනවා. මෙන්න මෙහෙම මම කරනවා මෙන්න මෙහෙම මම කටයුතු කරනවා මෙන්න මෙහෙම මම ඉන්නවා කියලා ඒතකොට අපිට ඕනම් පුළුවන් අපේ හිතින් හදාගත්ත ලෝකයක් තුළ ජීවත් වෙන්න. එතකොට මේ தත්වයක් අපි මුලින් උපාදාන වීමක්, ඒක දැඩිව අල්ලා ගැනීමක්, ඒකට ලොකු ආසාවක් ඇති වෙලා ඒ වෙතට නැඹුරු වීමක්, ඒ දැඩිව ග්‍රහණය කිරීමක් සිද්ධ වීම මත දැන් අපි එය බවට පත්වීමක්. එය බවට පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේ தත්වයක් ගැන හිතුවා, ඒ ගැන සිහින මැව්වා, ඒ ගැන හිතින් කල්පනා කළා, ඒ වෙතට හිත නැඹුරු වුණා. දැන් ඉතින් අපි එය බවට පත් වුණා. දැන් මෙන්න මේ එය බවට පත්වීම ඒ தත්ත්වය තුළ ඉපදීමක්. ඒ தත්ත්වය තුළ අපි නිකන් වාසය කිරීමක්. ඒතර අපිට මේ මෙලෝ වශයෙන්ම මේ தත්ත්වය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වීම හඳුනා ගන්න පුළුවන් නම් වඩා වටිනවා. ඒ නිසා මේ භව කියලා කියද්දී අපිට ඊළඟ භවයකට මේක තල්ලු කළා කතා කරනවට වඩා මේ භවය තුළම වර්තමාන වශයෙන්ම අපේ හිත ඇතුලේ කාම තණ්හාවක්, භව තණ්හාවක්, විභව තණ්හාවක් ක්‍රියාත්මක වෙලා ඒ අනුව අපි ගිහිල්ලා යමක් උපාදාන කරගෙන ඊට අනුරූපව අපි හිත තුල තනා ගන්නා භව තත්ත්වයක්. හිත තුල ආරෝපණය කරගන්නා કૃතිම මානසික ස්වභාවයක්. తాවකාලික මානසික ස්වභාවයක්. මේ භවය කියලා තෝරන් ගත්තොත් අපිට භවනාවටත් මේක හරි වැදගත්. චිත්තානුපසනාවක් වඩද්දි ධම්මානුපසනාවක් වඩද්දි දැන් අපි කතරම්නම් මේ විදිහට භව තත්වයන් තනමින් මානසික ස්වභාවයන් තනමින් විවිධ මට්ටම් අපේ හිතට ආරෝපණය කර ගනිමින් එබඳු કૃතිම තනපු සකස් කරපු ලෝක තුල අපි ජීවත් වෙනවාද කියලා එනම් හඳුනා ගන්න පුළුවන්. ඒත් අපිට වර්තමානයේ අහිමි මේ මොහොත අහිමි අපි සම්පූර්ණයෙන්ම එතකොට වෙනත් ලෝකයක තමයි ජීවත් ඒ ලෝකයේ තුල අපි වාසය කරනවා. ඒක තුල අපි ඉපදිලා ඉන්නවා. ඒ භව තත්ත්වයක් දැන් අපිට ආරෝපණය වෙලා තියෙනවා. අපිට සමහරට සිහිය ආවහම නැත්තම් සතිමත් වුණාම නුවණ එළඹ සිටියාම තමයි මතක් වෙන්නේ ආ මං ඉන්නේ මේ පුටුවක් උඩ. මං ඉන්නේ දැන් ඉඳගෙන, මං ඉන්නේ හිටගෙන. මට දැන් ඇස් පේනවා, මට දැන් කන් ඇහෙනවා. දැන් මේ අර සාමාන්‍ය සරල ප්‍රකෘති මානසිකත්වය දැන් ඔන්න එනවා. හැබැයි එතකොට අන්න අර තිබුණ බව තත්වයෙන් අපි ඉවත් වෙනවා. අනේ වගේ මෙතන මේ භව තණ්හාවෙන් කෙරෙන පෙළඹීම නිසා අපි නැවත නැවත භව තත්ත්වයක් තනා ගැනීම මානසික තත්වයන් ආරෝපණය කර ගැනීම. ඒ බඳු තත්වයන් තුළ මනස මනසින් වාසය කිරීම අපිට නවත්තන්න පුළුවන් නම් එහෙනම් මේ කියන උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන එක ටිකක් දුරට හරි සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. උපාදාන රහිත වුණා නම් එහෙනම් භවය නිරුද්ධ වුණා. උපාදානයක් නැහැ. මොකක්වත් අල්ලල නැහැ. හිත තුළ හදපු ස්වභාවයක් නැහැ. සංකත ස්වභාවයක් ලොකෝට ඇසුරු කිරීමක් නැහැ. හිත සංසුන්, හිත නිශ්ශබ්දයි, බව තත්වයක් නැහැ. හිත සරලයි. හිතට බරක් නැහැ. හිත තුළ ආරෝපණය කරගත තත්වයක් නැහැ. මොකද අර උපාදාන නිරුද්ධ වෙලා. මොකක්වත් අල්ලලා නැහැ දැන්. අල්ලපු නැති හිතක්. උපාදාන රහිත හිතක්. කොහෙවත් පිහිටි නැති හිතක්. අනිශ්චිත හිතක්. ඒ වෙලාවදී නම් අපිට ඇතිලා තියෙනවා. එහෙනම් මේ ප්‍රායෝගිකවත් අපිට මේ දේවල් පොඩ පොඩ එනම් ගැඹුරට යන්න පුළුවන් නම් වටිනවා හුදෙක් සිද්ධාන්ත වශයෙන් මේ පරිසම්පාදය අවබෝධ කරගන්නවා කියලා. අපි මේ අංග ටික කටපාඩම් කරගෙන ඒවැය විස්තර කටපාඩම් කරගත්ත පමණින් මේක මේ සම්මාදිට්ඨියක් තියනවා කියලා කියන්න අමාරුයි. බලන්න අපේ හිත ඇතුලේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය. භාවනාවකට වැදගත් වෙන්නේ ඒකයි වර්තමාන වශයෙන් අපිට පුළුවන් මේ පරිසම්පාදයේ අංග අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි දකින්න. සමහරට ඒක එකපාරටම බැරි වෙයි. නමුත් මේ පටිසෝපාදයේ යම් යම් කොටස් අපිට පොඩ පොඩ තේරෙන්න වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට එතකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියලා දෙනවා යම්සේ කෙනෙකුට මේ උපාදාන මුල් කරගෙන භව තත්වයක් හටගන්න හැටි, උපාදාන නිරුද්ධ වුණා නම් මේ භව තත්වය නිරුද්ධ වෙන හැටි දකින්න පුළුවන් නම් එහෙනම් ඉතින් එයාට පුළුවන් මේ සම්මා දිට්ඨියක් සහිතව වාසය කරන්න. එතකොට මේ මාර්ගය මොකද්ද? මේ தත්ත්වය ඇති කරගන්නා මාර්ගය මොකද්ද? ඒ අනෙකක් නෙමෙයි ආරෂ්ඨාංක මාර්ගය. එතකොට මේ හැමතැනම විතර මාර්ගය වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ ආරෂ්ඨාංක මාර්ගය. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා දෙනවා උපාදාන වාරය. ඒ කියන්නේ දැන් අපි කතා කරේ භව භවයට කලින් එහෙනම් උපාදාන, උපාදානයට කලින් තණ්හාව. ඒ තණ්හා උපාදාන කියන දෙක ගැන තමයි දැන් ඊළඟට කතා කරන්නේ දේශනා කරන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම අහනවා. "පැවැත්නි දැන් අපිට ඕක තේරුණා. මේ ක්‍රමේ හැර තවත් ක්‍රමයක් තියනවාද කෙනෙකුට සම්මාදිට්ඨියක් ඇති කරගන්න?" ඒ විදිහට තමයි නිතරම මේ ප්‍රශ්න කිරීම ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එතකොට සාරිපුත් සානහස කියනවා, "ඔව් ඇවැත්නි තවත් එකක් තියෙනවා. මෙන්න මෙහෙමත් ක්‍රමයක් තියෙනවා." ඒක තමයි ඊළඟ ක්‍රමයේ වශයෙන් කියලා දෙන්නේ. ඊළඟට සාරිපුත්‍ර සානහස කියනවා යම්සි කෙනෙක් මෙන්න මේ උපාදානංච පජානාති, උපාදාන සමුදයංච පජානාති, උපාදාන නිරෝධංච පජානාති, උපාදාන නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති, එත්තවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එතෙන්දී උපාදාන ගැනයි කතා කරන්නේ. උපාදාන වලට හේතුව උපාදාන නිරුද්ධ කිරීම නිරුද්ධ කරන මාර්ගය. ගැන තමයි කතා කරන්නේ. කුමක්ද එහෙනම් උපාදාන? කතමං පනාවසෝ උපාදානං. චත්තාරිමානි ආවසෝ උපාදානං. කාමූපාදානං, ditthුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. උපාදාන හතරක් තියෙනවා. කාමූපාදාන. ඉතින් මේක ඉතින් පහසුයි තේරුම් ගන්න. අපිට විවිධාකාර කාම වස්තුන් කෙරෙහි අපේ හිතවල ඇල්මක් තියෙනවා. ලස්සන රූපයක් බලන්න අපි හරි කැමතියි. මිහිරි ගීතයක් අහන්න හරි කැමතියි. අපි කැමති ගඳක් සුවඳක් ආග්‍රහණය කරන්න බොහොම කැමතියි. ඒ වගේම අපි කැමති රස තියෙනවා ඒවත් ඉතින් අනුභව කරන්න රස විඳින්න හරි කැමතියි. ඒ වගේමයි අපි කැමති දේ ලං කරගෙන ස්පර්ශ කරන්න කැමති. ත්‍රමිනේ මේ පංචකාමයන් කෙරෙහි අපේ හිතවල ආසාවක් නිතරින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔන්න ඕක එකතකින් ඒ ආසාව ක්‍රියාත්මක වීම හරහා ගිහිල්ලා අපි ඊට ලං ඊට ලං වෙච්ච ඊට මුල් වෙච්ච මේ වස්තුවකට හිත නතු වෙලා ඒ විතර නැඹුරු වෙලා ඒ වස්තුව මුල් වෙලා අපේ හිත එතන උපාදාන වීමක් එතන බැහැ ගැනීමක් එය අභිනන්දනය කිරීමක් ඒකම නැවත නැවත කල්පනා කර කර ඒකෙන්ම හිත පුරෝගෙන වාසය කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රමිනේ උපාදාන වීම, උපාදාන වෙච්ච ආකාරය පොඩ්ඩක් එනම් අපිට තේරුම් ගන්න වටිනවා. අපේ හිතේ මුලින් ආසාවක් පොඩි ඒ විතර නැඹුරුවක් ඒ ගැන යම්සි ඇල්මක් ඒ ඒ පැත්තට හැරීමක් පුංචි උද්‍යෝගයක් ඇති වුණා. දැන් ඉතින් අපි පොඩ්ඩක් ඒ වෙතට ගියා, අතගාලා බැලුවා, තව තව විමසලා බැලුවා, තව තව නිමිති ගත්තා. ඒ හරහා දැන් ඔන්න ඒ කාම වස්තුවක් උපාදාන වුණා. දැන් අපේ හිත පිරුණා ඒ අරමුණේ. හිතන්න කලින් තිබුණේ හිතේ මුකුත් නැතුව. හිත හරි පහසුයි, හිත හරි පැහැදිලි, හරි සරලයි, සැහැල්ලුයි. මුකුත් තිබුණේ නැහැ. නමුත් දැන් ඔන්න අර හිතට යම් අරමුණක් හටගත්ත ඒ අරමුණ දැඩිව අල්ලගත්තා, බදාගත්තා, උපාදාන කෙරුණා. දැන් ඉන්න හිතට හරි බරයි. හිතේ යම් සිහිරවීමක්, තදවීමක්, තෙරපීමක්, බරවීමක්, අර තිබිච්ච ඉඩකඩ අහිමිවීමක්, සැහැල්ලුව වෙනුවට බරවීමක් දැන් එහෙනම් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒ කාම උපාදාන. දැන් ඒක හැබැයි තව එහාට ගිහිල්ලා සමහර විට තව දැඩිව ග්‍රහණයක් දක්වා යන්න පුළුවන්. ඒ දැඩිව ග්‍රහණය උපාදාන මට්ටම මේ දිට්ඨි උපාදාන ඒ වගේ අර භෞතිකයි භෞතික දේවල් උපාදාන වීමක් නෙමෙයි. දැන් මේ කාම උපාදානයේ භෞතික දේවල් වලට එහා ගිහිලා තව විවිධ තත්වයන් උපාදාන කිරීමක් තමන්ගේ ගෞරවය තමන්ගේ කීර්තිය තමන්ගේ තනතුර ඒවා පවා උපාදාන වෙන්න පුළුවන් ඊළඟට ditthුපාදානයේදී අපි දන්නවා අපේ හිත දෘෂ්ටිගත වීමක් දැන් අපි මේ වෙනකොටත් කතා කළා අර බ්‍රහ්මජාල සූත්‍රයේන විවිධාකාර දෘෂ්ටීන් ඒ හැමතැනම වෙන්නේ මෙන්න මේ ditthුපාදාන අපේ හිතෙන් යම්සි මතයක් ගත්තා, අදහසක් ගත්තා, ඒකට සෑහෙන්න පොහොර දැම්මා. ඒ ගැනම නැවත නැවත කල්පනා කරා. අපිට හේතු ගැන්නුණා මේක තමයි හරි කියලා. අපි ඉතින් හරි කියලා හිතාගත්තා. ඒක තුල දැඩිව බැහැගත්තා. දැන් ඉතින් හොල්ලන්න බෑ. දැන් දික්ටිගත වුණා. ඒක හරියට අර විපල්ලාස හරහා යන ගමනක්. අපිට මේ ඇස්කන්නාසාදී ඉඳුරන්ගෙන් හරියටම නිවැරදි දේ ඒ ආකාරයෙන්ම දැනගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි අනිත්‍ය දේවල් නිට්ටය වශයෙන්, දුක් වූ දේවල් සැප වශයෙන්, අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන්, අසුභ වූ දේවල් සුභ වශයෙන් බලන්න පෙළඹෙනවා. ඒ මත් ඒබඳු වැරදි හඳුනා ගැනීම සංඥා විපල්ලාස මත පදනම් වෙලා තමයි අපි කල්පනා කරන්නේ. හිතලා බලන්න. ඒතර සිතුවිලි පහළ වීමත් දැන් සෑහෙන්න දෝෂ සහිතයි. චිත්ත විපල්ලාස මට්ටම. දැන් දෝෂ සහිතව අපි හිතනවා. අපේ සිතන රටාවේ සෑහෙන දෝෂ තියෙනවා. හිස්තන් තියෙනවා. අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ ඉබන්දු සිතවිලි කල්පනා ප්‍රකල්පනා මත පදනම් වෙලා තමයි අපි තීරණයක් ගන්නෙ. නිගමනයකට එළඹෙන්නේ. ඉතින් ඒ නිගමනයත් වැරදි, තීරණයත් වැරදි. අපි ඒ ගත්ත ආකල්පය, අපේ දැක්ම, අපි එළමුණු නිගමනය සම්පූර්ණයෙන් වැරදි. ditthi උපාදානයක් කරා හැබැයි දැන් මේ දෘෂ්ටි සම්පූර්ණයෙන් වැරදි. ඉතින් එතකොට එනවා දිට්ඨි උපාදාන தත්ත්වය යම්සි අපි අදහසක් අරගත්ත අපේ දැක්මක් පහළ නැයි දැක්ම තදින් ග්‍රහණය කරා. ඒක මෙල මගේ දැක්ම කියලා කරගත්තා. දිට්ඨි උපාදානය. සීලබ්බත උපාදානයක්. දැන් ඊළඟට එනවා අපි මේ ගමනේ යනකොට සමහරට විවිධාකාර උපක්‍රම මුණ ගැහෙනවා විවිධ වෘත මුණ ගැහෙනවා එක එක අය විවිධ ක්‍රම අපිට කියලා දෙනවා. ඒක ඇත්ත මේකෙන් පුළුවන් මට නිවන් දකින්න මේකෙන් පුළුවන් මට දුකින් නිදහස් වෙන්න කියලා සමහරට අපි ඒවා අල්ල ගන්නවා ඒවා අපි ක්‍රියාත්මක කරනවා ඒ වගේ විවිධ සීල ව්‍රත තියෙනවා ඉතින්ද විශේෂයෙන් මතක් කරන්නේ දහමේ ඒ කුමක් හෝ සීල ව්‍රතයකින් තමා තුළ කුසලයක් වැඩෙනවාද අකුසල් දුර්වල වෙනවාද කියන එක තමයි බලන්න තියෙන්නේ එහෙමනම් ඒ බඳු සීල වෘතයක් නරක නෑ. මොකද අපි තුල ඒ හරහා එය ඇසුරු කිරීම හරහා එය ක්‍රියාත්මක වීම හරහා කුසලයක් වැඩිලා තියෙනවා. තිබිච්ච අකුසල් ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්න තියෙනවා. එහෙනම් ඉතින් මේ බඳු දෙයක් දිගට කරගෙන ගියාට වරදක් නෑ. නමුත් ඇතැම් අපි කරගෙන යන විවිධාකාර කටයුතු ඒ කියන විවිධ වෘත ඒ කියන විවිධ සීලමය తত্ত্ব සමහර විට අපේ තියෙන කුසලයක් දුර්ව මේ දුර්වල කරනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවට අකුසල් වර්ධනය කරනවා වෙන්න පුළුවන්. අපි තුල මිත්‍යාවක් වපුරනවා වෙන්න පුළුවන්. අපේ හිත ඇතුලේ තව තව සංකීර්ණතාවයක් එහෙමත් නැත්නම් බරවීමක්, හිරවීමක්, තදවීමක්, ද්වේෂයේ වැඩිවීමක්, තත්වගත වීමක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි අනිත් පැත්තට තමයි යන්නේ. මෙතන එහෙනම් සීලබ්බත උපාදානයක් වෙන්නවා. ඊළඟට අත්වාද උපාදාන කියලා අපි නිතරම එහෙනම් මේ අපේ කයේ වේවා වේදනා සංඥා සංඛාර විඥානවල කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ආත්ම දෘෂ්ටියකින් තමයි කටයුතු කරන්නේ ඒ ආත්මීය తত্ত্বය උපාදාන කරගෙන දැඩිව ග්‍රහණය කරගෙන අල්ලගෙන තමයි කටයුතු කරන්නේ අත්වාද උපාදාන තත්වයකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය උපාදාන ටික පිළිබඳ යම්සේ අවබෝධයක් යම්සේ කෙනෙකුට තියෙනවා නම් එහෙමනම් එයාට ඒවැ ඉවත් වීමක් ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන්. මේ උපාදාන తত্ত্বය හටගන්න හේතුව මොකද්ද? තණ්හා සමුදය උපාදාන සමුදය. තණ්හාව තමයි මේ උපාදානයන් හටගන්න මූලිකම හේතුව. අපිට කාමයන් කෙරෙහි ආසාවක් පහළ වුණා. ඒක තමයි ගිහිල්ලා වර්ධනය වෙලා ඒක ASCII අපි බැහැගත්තේ. අපිට අපේ හිතේ ආපු අදහසක් අපි කල්පනා කළා. ඒක තමයි අන්තිමට අපි දැඩිව අල්ලගත්තේ. ඒකට තමයි හිතේ කැමැත්තක් ආසාවක් නැඹුරුවක් ඇති වෙන්නේ. ඊළඟට අපි විවිධ සීල ව්‍රත සමාදන් වුණා නැත්නම් ඒවා අනුගමනය කරන්න ගත්තා. ඒකට දැඩි යල්මක් ඇති වුණා. ඒක තමයි අපි උපාදාන කරේ. එහෙමත් නැත්නම් ලොකු ආත්ම ස්නේහයක් ඇති වුණා. ආසාවක් ඇති වුණා මම කියාගත්තා. ඒක තමයි අපි දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට මේ තණ්හා මුල් වෙලා උපාදාන තව තව පහළ වීම, උපාදාන තුල හිට ගැනීම, පිහිටා ගැනීම, ග්‍රහණය වීම සිද්ධ වෙනවා. ඒතර මේ යම්සි කෙනෙකුට පුළුවන් නම් තණ්හාව නිරුද්ධ කරගන්න. ඒ පැමිණි ආසාව ඉවත් කරගන්න. එහෙනම් ඒක ග්‍රහණයක් දක්වා, උපාදානයක් දක්වා වර්ධනය වෙන එකක් නෑ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. එහෙනම් මොකද්ද මාර්ගය මේක සඳහා? ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි. සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව තමයි මේ උපාදාන නිරුද්ධ කරන මාර්ගය. ඉතින් යම්සි කෙනෙක් මේ தත්ත්වයන් දන්නවනම් ඒ කියන්නේ උපාදාන දන්නවා නම් උපාදාන වලට හේතුව දන්නවා නම් උපාදාන නිරුද්ධ කිරීම දන්නවා නම් උපාදාන නිරුද්ධ කරන මාර්ගය දන්නවා නම් සාරිපුත් සායනාංශය දේශනා කරනවා එහෙනම් එයා මෙන්න මේ සමාධිත්‍යයෙන් යුක්තයි සමාධිත්‍යයට පැමිණි කෙනෙක් ඒ දහමේ හොඳට නොසෙල් වෙන ශ්‍රද්ධාවක් සහිත කෙනෙක් දැන් ඉතින් එයාට පුළුවන් ඉදිරියට යන්න ඉදිරියට යාම තුල කාමරාගය පටිගය මේ අනුසය දුරු කරගන්න පුළුවන්. තවත් එහාට ගිහිල්ලා මේ සම්පූර්ණයෙන් අස්මිමානය දුරු කළා අවිද්‍යාව ප්‍රහාණය කළා විද්‍යාව උපදවගෙන රහත් වෙන්නත් පුළුවන්. මෙන්න මේක සම්මා දිට්ඨියක් වශයෙන් දැන් සාරිපුත් සාහනanse කියලා දෙනවා. ඊළඟට අපි දන්නවා ඊට හම්බුන්නේ තණ්හාව. දැන් උපාදානට කලින් තියෙන තණ්හාව. ඒතර තණ්හාව ගැන තමයි ඊළඟට මේ සාරිපුත් සාහනanse ඊළඟ මට්ටමේදී කියලා දෙන්නේ. දැන් අර ස්වාමීන් වහන්සේලා අහනවා මොකද්ද තවත් එහෙම මේ සම්මාදිට්ඨිය කියලා දෙන්න පුළුවන් ක්‍රම තියනවාද? ඇති කරගන්න පුළුවන් ක්‍රම තියනවාද? තියනවා වැවැත්නි කියලා. දැන් සාරිපුත්‍ර සාරිනාථේ ඊළඟ යුගලය ගැන අපිට කියලා දෙනවා. යම්ස කෙනෙකුට පුළුවන් නම් තණ්හංච පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති දැන් මේ තණ්හාව දැනගන්න ඕනේ. තණ්හාවට හේතුව දැනගන්න ඕනේ. තණ්හාව නිරුද්ධ වීම ගැන දැනගන්න ඕනේ. නැත්නම් ඒ නිරුද්ධ తত্ত্বය සාක්ෂාත් කරගන්න ඕනේ. ඒ නිරුද්ධ කරන මාර්ගය වඩන්න ඕනේ. චෛමේ ආවසෝ තණ්හා කාය. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණහා, පොට්ටබ්බ තණහා, ධම්ම තණහා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා තණ්හාව ත්‍රිවිධ ආකාරයක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. දැන් මෙතෙන්දී ඒකම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කෙරෙහි තියෙන තණ්හාව කාම තණ්හාම තමයි. අර භව තණ්හා ඊළඟට විභව තණ්හා තමයි මේ ධම්ම තණ්හාව ඇතුළේ තියෙන්නේ. ඒකට මේ වෙනත් ආකාරයක් අපි මේ ආයතන මුල් කරගෙන තණ්හාව අර්ථ දක්වන ක්‍රමයක් මෙතන තියෙන්නේ. අපිට තේරෙන භාෂාවෙන් මේක තියෙනවා. අපිට රූප කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. සද්ද කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ගඳ සුවඳ කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට රස කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ස්පර්ශයන් කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට විවිධ දේවල් කෙරෙහි ආශාවක් ඇති වෙන්න පුළුවන්. මේ කාම ලෝකයේ තුල පංචකාමයන් කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒකයිල ඒ ඒ ආසාව, ඒ ඒ තණ්හාව. එමත් නැත්නම් අපිට මේ මානසික වශයෙන් විවිධ දේවල් කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. අපි අර කලින් විස්තර කරපු භව තණ්හාව, විභව තණ්හාව මේ ඔක්කොම එතකොට මේවා තමයි තියෙන්නේ. මනස තුල ක්‍රියාත්මක වෙන විවිධ තණ්හා තවත් තියෙනවා. අපි ඊළඟ தത്വයකට ඇති කරගන්නා ඒ ආසාව අපේ ඊළඟ උසස් වීමට ඇති කරගන්නා තණ්හාව නැත්නම් ඊළඟ භවයක් කෙරෙහි අපි කර ඇති කරගන්නා තණ්හාව ඊළඟ මානසික සුවයක් කෙරෙහි අපි ඇති කරගන්නා තණ්හාව මේ කුමක් හෝ ආකාරයක අපේ හිත ඒ එල්බිලා තියෙන නැත්නම් යොමු වෙලා තියෙන මේ සියලු ආසාවන් තොර මෙන්න මේ ධම්ම තණ්හා යටතේ ගන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේම අපි හිතන්න හරි කැමති, කල්පනා කර කර ඉන්න කැමති, ප්‍රපංච කරන්න කැමති. ඉතින් මේ ඔක්කොම ඉතින් මේ ධම්ම තණ්හාව ඇතුලේ තියෙනවා. ඉතින් මනස මුල් වෙලා අපි යම් හෝ මනසේම මේ ඉන්ද්‍රිය සාමාන්‍ය ඉන්ද්‍රයන් හතරෙන් මේ පහෙන් ඉවත්ව මනස තුළම අපි යම්සි අන්දමක ආසාවක් ක්‍රියාත්මක කරනවා නම් ඒ ඔක්කොම ටික මේ ධම්ම තණ්හාව ඇතුළට තමයි ගන්නේ. ඒතර මේ තණ්හාව නිරුද්ධ කරන මේ තණ්හාවට හේතු වශයෙන් පෙන්වන්නේ වේදනාව. වේදනා සමුදය තණ්හා සමුදය. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. ඒතර මේ අපිට එහෙමනම් චිත්තානුපස්සනාවකදී බලන්න පුළුවන් අපේ විශේෂයෙන්ම සැප වේදනාවක් පරිහරණය කරද්දී සැප වේදනාවක් ඒ වෙලාවේදී භුක්ති විඳිනකොට අපේ හිතේ තියෙනවාද ඒ කෙරෙහි යම්සි උද්‍යෝගයක් අපේ හිතේ තියෙනවාද එය ඉල්ලා සිටීමක් ඒ වෙතට යම්සි පැමිණිච්ච ආසාවක් ඒක මට හෙටත් තිබුණා නම් හොඳයි කියා ගැනීමක් පොඩ්ඩක් හිතේ යම්කිසි අවදිවීමක් මේ කලින් තිබුණේ වහම ශාන්ත හිතක් දැන් ටිකක් හිත උලප්පු වෙලා ඇවිල්ලා හිත දැන් උසි ගැන්විලා ඇවිල්ලා ඒ වෙතර නැඹුරු වෙලා ඒ ගැන දැන් ආසාවෙන් හිත බලාගෙන ඉන්නවා. දැස් අයාගෙන ඉන්නවා. ඒතර මේ වේදනාවකට බඳු කායික වේවා මානසික වේවා සුවේකට අපේ හිතේ පහළ වෙන ඔන්නය යොමු වීම, ඔන්නය ආසාව, ඒ වෙතට නැඹුරු වීම, එය ඉල්ලීම අපිට දකින්න පුළුවන් නම් එහෙනම් මේ කියන වේදනාව නිසයි මෙන්න මේ තණ්හාව හටගත්තේ කියලා දකින්න පුළුවන්. තණ්හාව හට ගන්න නම් වේදනාවක් එනම් පහළලා තියෙනවා. ඒ වේදනාවට අපේ හිතේ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒතරම විභව තණ්හාව වෙන්නත් පුළුවන්. අපිට දුක් වේදනාවක් හට අරගෙන තිනවා. ඒ දුකෙන් ඉවත් වීමේ දැඩි උවමනාවක් මගේ හිතේ ඇති වෙලා තියෙනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඉතින් අපිට තණ්හා නිරුද්ධ වෙච්ච අවස්ථාවක සෑහෙන දුරට සමනය වෙච්ච අවස්ථාවක නම් ලොකුවට මේ හිතේ තිබඳු යොමු වීමක් ආසා කිරීමක් ආසාවෙන් දැවීමක් එහෙමත් නැත්නම් අප්‍රුප්තිකර භාවයක් හිතේ නැහැ. මොකද තෘප්තිමත් බවක්, සැහැල්ලු බවක්, සරල බවක් තමයි හිතේ තියෙන්නේ. මොකද හිත ඇතුලේ ලොකුවට අර අරමුණකට එල්බ ගැනීමක්, ග්‍රහණය කිරීමක්, උපාදාන කිරීමක් නැති නිසා. ඒක විශේෂ වේදනාවක් නෑ. දැන් නිකන් තියෙන්නේ සැහැල්ලු බවක්, සරල බවක්, බුදු දැනුවත් බවක්. අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධගාමිනී පටිපදා. අතර මේ තණ්හා නිරුද්ධ කරන මාර්ගය අරෂ්ඨාංග මාර්ගය වශයෙන් කියලා දෙනවා. ඊළඟට සාරිපුත්‍ර සානාසයෙන් ඇහුවාම තවත් මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ සම්මාදිට්ඨිය කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ වේදනාවත් ඊට කලින් තියෙන ස්පර්ශයත් කියන එන්නේ යුගලයට එළඹෙනවා. යම්ස කෙනෙක්ට පුළුවන් නම් වේදනා පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති. ඒතර මේ වේදනාවත් ඒකට හේතුවත් එය නිරුද්ධ වීමත් නිරුද්ධ වෙන මාර්ගයත් යම්සි කෙනෙක් දන්නවනම් එය සම්මාදිට්ඨියක් වශයෙන් පෙන්වනවා. දැන් වේදනාව අඳුන්වනවා. කතමාපනාවසෝ වේදනා චෛමාවසෝ වේදනා කාය චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ආයතන මුල් කරගෙන තමයි මේ වේදනාව අඳුල්ලා දීලා තියෙන්නේ. ඒතර මේ වේදනාවන් හට ගන්න පුළුවන් මේ ආයතන වල ඇහි වේදනා හට ගන්නවා. සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. කනේ සැප දුක් උපේක්ෂා වේදනා හට ගන්නවා. නාසයේ, දිවේ, කයේ, මනසේ වේදනා හට ගන්නවා. ඒවා ඇසුරේ එනම් විවිධ වේදනා පහළ වෙනවා. සැප දුක් උපේක්ෂා කියන මේ ත්‍රිවිධ වේදනාවන් ඒතර මේ ස්ථානවල නැත්නම් මේ ආයතනවල හටගෙන හට ගන්න පුළුවන්. මොකද්ද එතකොට ඊට හේතුව? ස්පර්ශය තමයි හේතුව. පස්ස සමුදයා වේදනා සමුදය. ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහත් රූපයත් ආපాతගත වීමක් ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. කනත් සද්දයක් ආපදාගත වීමක් සිද්ධ වෙන්න ඕනේ. එයා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ පටික සම්පස්ස, අදිවචන සම්පස්ස දෙකම සිද්ධ වෙනවා. ඊළඟට නාසයත් ගඳක් සුවඳක් හමු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නැවත නැවත සිද්ධ වීම හරහා එහෙමනම් මේ ගාහන සම්පස්සයක් සිද්ධ වෙලා තමයි මේ එතන වේදනාව පහළ වෙන්නේ. ඊට පස්සේ දිවත් රසත් හමුවීමක් සිද්ධ වෙන්න ඕනේ ස්පර්ශයක් සිද්ධ වෙන්න ඕනේ ඒ හරහා තමයි වේදනාවක් පහළ වෙන්නේ. මේ වේදනාව තනියෙන් ඉන්න එකක් නෙමෙයි එහෙනම් නැත්නම් වේදනාවට තනියෙන් පහළ වෙන්න බෑ. ස්පර්ශයේ මත පදනම් වෙලා තමයි වේදනාව පහළ වෙන්නේ. ස්පර්ශයේ මත යැපෙනවා වේදනාව. මේ යම්සි වේදනාව පහළ කර ගන්න නම් ඊට ගැළපෙන ඒ බඳු වේදනාවකට තුඩු දෙන ඒ ස්පර්ශයක් සිදු විය යුතුමයි. පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒතර මේ ස්පර්ශය නිසා තමයි වේදනා හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ කරගන්න පුළුවන් නම් එනම් වේදනාවත් නිරුද්ධ වෙලා යනවා. අයමෙව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. වේදනා නිරුද්ධ කරන මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ වේදනා නිරුද්ධ කරන මාර්ගය එහෙනම් මම මේ වේදනා නාශකයක් අරගත්තාම නිරුද්ධ වෙන්න ඕනේ කියලා. සිහිය නැති වුනහම නිරුද්ධ වෙන්න ඕනේ කියලා. අපිට තේරෙනවා ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ වේදනාව නිරුද්ධ කරන මාර්ගයක් වශයෙන් සීල සමාධි ප්‍රඥා මාර්ගයක් තමයි වේදනාව නිරුද්ධ කරන මාර්ගය වශයෙන් පෙන්වන්නේ. මේ විදිහ සම්මාදිට්ඨියක් යම්ස කෙනෙක් තුළ තියෙනවා නම් එහෙනම් එයාත් මේ ධහමට පැමිණි කෙනෙක් හොඳට ඍජු වෙච්ච නුවණක් දැක්මක් තියෙන කෙනෙක් ප්‍රතිපදාවක් වඩන කෙනෙක් එහෙම ප්‍රතිපදාවක් වැඩිම හරහා යාට තව එහාට යන්න පුළුවන්, ඉහළට යන්න පුළුවන්, අරහත්ත්වයට දක්වා යන්න පුළුවන්. මේ විදිහට එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ වේදනා වර්ගය කියලා දෙනවා. ඊළඟට එනවා ස්පර්ශ වාරය. අපි දන්නවා එතකොට ස්පර්ශය තියෙන වේදනාවට කලින් සාමාන්‍යයෙන් කියන්නේ එහෙමයි. පස්සපච්චා වේදනා. ස්පර්ශයට මුල් වෙන්නේ මොකක්ද? සලායතන පච්චා පස්සෝ. දැන් ඔන්න ඔය හරියට තමයි දැන් සාරිපුත්‍ර සානාසයේ පිවිසලා තියෙන්නේ. දැන් අපිට කියලා දෙනවා මේ සලායතනයත් ස්පර්ශත් අතර තියෙන මෙන්න මේ සම්බන්ධතාවය මුල් කරගෙන සම්මාදිට්ඨියක්. ඒතර මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න අපි විවිධ ක්‍රම තියෙනවා එහෙනම්. කොහෙන් හරි බැහැ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් මේ කතා කරන ස්පර්ශය තමයි හේතු වශයෙන් පෙන්වන්නේ අර වේදනාවලට. එතකොට ඔන්න ඔය સિદ્ધාන්තය තේරුම් ගන්න. ඉදප්පච්චේතා මුල් ධර්මයේ පරිසම්පාදයේ තේරුම් ගන්න. එතන හොඳ ප්‍රායෝගික තැනක්. සම්සිංගේ සක්මන් භාවනාවක් එහෙම වඩනකොට ඉතින් පහසුවෙන්ම තේරෙනවා මේ ස්පර්ශයක් වුණාම තමයි මේ දැනීමක් වේදනාවක් පහළ වෙන්නේ. ස්පර්ශය හොඳට ගොරෝසු නම් අන්නේ ගොරෝසු වේදනාවක් පහළ වුණා. බොරළු පාලක නම් ඇවිද්දී ඒ ස්පර්ශයට අනුරූපව තමයි වේදනාව පහළ වුනේ. අපි ටයිල් පොලවක නම් ඇවිද්දේ ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. අපි වැලි පොලවක නම් ඇවිද්දේ ඒ ස්පර්ශයට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. එහෙනම් මේ පහළ වෙන වේදනාව තනිකරම රඳා පවතින ස්පර්ශයේ මත. ස්පර්ශයේ යම් ආකාරද ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. මේක හොඳට අපිට સિદ્ધාන්තයක් වශයෙන්, නියමයක් වශයෙන් තේරුම් ගන්න තියෙනවා, තේරුම් ගන්න හැකි පහසුයි සක්මන් භාවනාවකදී ඒ ස්පර්ශයක් සිද්ධ වෙනකොට කොහොමද මේ වේදනාවක් පහළ වෙන්නේ දැනීමක් පහළ වෙන්නේ කියන එක ගැන අපේ හිතේ යම්කිසි පුංචි කුතුහලයක් සහිතව සොයන අසුලුව අපි භාවනාවේ නිරත වුණා නම් එහෙනම් අපිට මෙන්න මේ මූලධර්මය හොඳට තේරුම් ගන්න පුළුවන් හැමතිස්සෙම වේදනාව යැපෙනවා මේ ස්පර්ශයේ මත කියන කාරණාව. ඒතර වේදනාවට තනියෙන් හිට ගැනීමක් බෑ. හිට ගන්න අමාරු. හිට ගන්න බෑ. තනිකර වේදනාව යැපෙන්නේ තීරණය වෙන්නේ ස්පර්ශයේ මත. ඊළඟට දැන් අපි එන මේ ඊළඟ කාරණාව යම්ස කෙනෙක් දන්නවා නම් පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති යම්ස කෙනෙක් දන්නවා නම් ස්පර්ශය ස්පර්ශ සමුදය නිරෝධය නිරුද්ධ කරන මාර්ගය කුමක්ද එහෙනම් ස්පර්ශය චෛමේ ආවසෝ පස්ස කායා චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාහන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ එතනත් ආයතන මුල් කරගෙන තමයි මේ ස්පර්ශය අපිට කියලා දෙන්නේ. ඇහි ස්පර්ශයක් සිදු විය හැකියි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේ පිටුතර මතක ඇති මදුපිණ්ඩික සූත්‍රයේදී මේ මහා කච්චායන මහරතන් වහන්සේ අපිට කියලා දීපු හැටි. ඇහත් රූපයත් මුල් වෙලා චක්කු විඥානයක් පහළ වුණා, ඇහි දැනීමක් පහළ වුණා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනකොට මේ තුන් දෙනා එක්ව යන ගතියක්, එක්ව පහළ වෙන ගතියක් අපිට හැඟුණා. දැන් ඔන්න ස්පර්ශයක් සිද්ධ වුණා. ඒක අපි දැන් අඳුනත් ගත්තා. භෞතිකමය වශයෙන් යම්සි ස්පර්ශයක් ගැටීමක් සිද්ධ වුණා. ඒක දැන් අපි අඳුනා ගැනීමක් සිද්ධ වුණා. එහෙනම් දැන් ස්පර්ශයක් සිද්ධ වුණා. ඒ වගේමයි එතකොට කනේ කනත් සද්දයක් මුල් වෙලා සෝත විඥානයක් පහළ වුණා. නැත්නම් කනෙහි යම් දැනීමක් පහළ වුණා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිය දහස් වාරේ සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. ඒතර අපිට හැඟෙන්නේ මේ කණයි, සද්දයයි, දැනීමයි එකට තියෙනවා වගේ. දැන් එහෙනම් සෝත සම්පස්සයක් පහළ වෙනවා. ස්පර්ශයක් සිද්ධ වෙනවා. නාසයයි ගඳක් සුවඳක් ආපాతගත වුණාම එහෙමනම් නාසයේ යම් දැනීමක් පහළ වෙනවා. ගහන විඥානයක් පහළ වෙනවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. මේ කාරණා තුන එක්ව යන ගතියක් අපිට හැඟෙනවා. ගාහන සම්පස්සයක් සිද්ධ වෙනවා. ඊළඟ දිවත් රසත් ආපాతගත වුනහම එතන දිවේ දැනීමක් පහළ වෙනවා. ජීවහා විඥානයක් පහළ වෙනවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත දොළ දිවහට ගැනීමක් නැවත නැවත රස හට ගැනීමක් නැවත නැවත දිව පිළිබඳ රස පිළිබඳ දැනීමක් පහළ වීමක් සිද්ධ වුණා නම් එහෙනම් දැන් අපිට ජීවහා සම්පස්සයක් පහළ කය ස්පර්ශයක් හරහා යනකොට ස්පර්ශයක් අනුභව කරනකොට එතෙන්දිත් ඒ පොට්ටබ්බ ආරම්මණය මුල් වෙලා එහෙනම් යම් දැනීමක් පහළ වෙනවා. කාය විඥානයක් පහළ වෙනවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙද්දී එහෙනම් අපිට මේ තුන එක්ක යන ගතියක් එකට තියෙනා වගේ ගතියක්, එකට පහළ වෙනා වගේ ගතියක් සිද්ධ වෙනවා. කාය සම්පස්සය සිද්ධ වෙනවා. මනසටත් අරමුණු වෙනවා. මනසත් අරමුණු මනසේ ස්පර්ශ වෙනකොට එය දැනගන්නවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනකොට මනෝ සම්පස්සයක් පහළ වෙනවා. ඊළඟට එහෙනම් මේ ආයතන අත්‍යවශ්‍යයි මේ ස්පර්ශය සිද්ධ වෙන්න. ස්පර්ශය තනියෙන් සිද්ධ වෙන්න බෑ. ආයතන මත යැපෙනවා. ඇහැ අත්‍යවශ්‍යයි. රූප අත්‍යවශ්‍යයි. ඊළඟට කන අත්‍යවශ්‍යයි, ශබ්ද අත්‍යවශ්‍යයි. නාසය අත්‍යවශ්‍යයි, ගන්ධ සුවඳ අත්‍යවශ්‍යයි, දිව අත්‍යවශ්‍යයි, රස අත්‍යවශ්‍යයි. ඊළඟට කය අත්‍යවශ්‍යයි, පොට්ටාරම්මන, පොට්ටබ්බාරම්මන අත්‍යවශ්‍යයි, මනසයි මනසට එන අරමුණු අත්‍යවශ්‍යයි. සලායතන පත්‍යා පස්ස නැත්නම් සලායතන සමුදයා පස්ස සමුදය. සලායතන නිරෝධා පස්ස නිරෝධය. යම්සේ කෙනෙක්ට පුළුවන්කමක් තියෙනවා නම් ආරෂ්ඨාංග මාර්ගයක් වඩලා සීල සමාධි ප්‍රඥා මාර්ගයක් වඩලා මේ සලායතන නිරුද්ධ වීමක් සාක්ෂාත් කරන්න අන්න එහෙනම් එතන ලොකු ගැඹුරක් තියෙනවා. යාට ස්පර්ශ නිරෝධයක් සාක්ෂාත් කරන්න පුළුවන්. ඊට කලිනුත් අපි වතාවක සාකච්ඡා කළා අර පරිසෞපාද ධර්මදේශනා මාලාවේදී කටුක දිසානාසයේගේ සාකච්ඡා කරද්දී මේ ස්පර්ශයේ පැති දෙකක් තියෙනවා ඒ තමයි පටික සම්පස්සය, අදිවචන සම්පස්සය. ඒතර මේ දෙකම අත්‍යවශ්‍යයි අපිට නිවැරදිව ස්පර්ශයක් සිද්ධ වුණා කියලා කියන්නේ. හුදු භෞතික වස්තු දෙකක ගැටීමකින් පමණක් අපිට ස්පර්ශයක් දැනගන්න බෑ. එතනට මානසික ක්‍රියාවලියක් අවශ්‍යයි. අදිවචන සම්පස්සයක් අවශ්‍යයි. ඒ රූප ලෝකයට අපිට අදිවචන සම්පස්සයක් පනවන්න නම් නාම ධර්ම අවශ්‍යයි. ඒ නිසා නාම රූප හේතුවක් වෙනවා ස්පර්ශයට කියලා අපි ඉතින් එවැදි දෙයක් වලට සාකච්ඡා කළා. කෙසේ නමුත් සලායතන පච්චය සලායතන සමුදය පස්ස සමුදය සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. මේ සලායතන තමයි මුල් වෙන්නේ ස්පර්ශය සඳහා සලායතන නිරුද්ධ වෙලා නම් එහෙනම් ස්පර්ශයක් පහළ වෙන්න විදිහක් නැහැ. මෙන්න මේ தත්ත්වය යම්ස කෙනෙක් අඳුනගෙන මේ தත්ත්වය උදා කර ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥා ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා නම් අන්න ඒක තමයි ස්පර්ශය නිරුද්ධ කරන මාර්ගය වෙන්නේ. හොඳයි පින්වත් එහෙනම් අද අපි ඒ දක්වා සාකච්ඡා කළා. ඉතින් අපි නවත්තමු. මොකද තව ටිකක් මේකේ තියෙනවා කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න. දැන් ඉදිරියට එන අංග ඔක්කොම එතකොට මේ පරිසෞපාදයේ අදාළ අංගමයි සාරිපුත් සානාසය ඉදිරිපත් කරන්නේ. මෙතනින් අපිට තේරෙනවා කතරම් නම් සම්මාදිට්ඨියක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න මෙන්න මේ පරිසෞපාදයේ මුල් වෙනවාද කියන. පරිසෞපාද අංග එක එකක් අරගෙනයි මේ සාරිපුත් සාරිණහන්සේ ඒවට අර චතුරාර්ය සත්‍ය රාමුව ගලපමින් සිද්ධාන්තමය දැනුමක් ඊළඟට ඒ අපි ඉස්රායිල් තියාගත් අරමුණට මුල් වෙච්ච හේතුව සාකච්ඡා කිරීමක් ඒ හේතු නිරුද්ධ වුණාම ඊට ඒ මත යැපිච්ච ප්‍රතිඵලය නිරුද්ධ වීමක් ගැන සාකච්ඡා කිරීමක් සහ ඒ සඳහා මාර්ගයක් ක්‍රමෝපායක් සාකච්ඡා කිරීමක්. මෙන්න මේ රාමුව තමයි මේ චතුරාර්ය සත්‍ය රාමුව තමයි මේ හැම එකක් එකක් ගානෙම පෙන්ලා දීලා තියෙන්නේ. ඉදිරියේදීත් ඔය ටිකම තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් විවිධ තව සූක්ෂම අංග කෙරෙහි අවධානය යොමු කරමින් අපි ඒ සඳහා ඉදිරියේදී එහෙනම් සාකච්ඡා කරන ඉද ප්‍රස්තාව තබා ගනිමින් අද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.